රන් රිදී මුදල් ආදිය පිළිබඳ සිකපද රූපීය ශික්ෂාපදය යෝපන බික්ඛු ජාති රූප රජතං උග්ගහේය වා උග්ගන්හාපේය වා උපනික්ඛිතං වා සාදීයේය නිස්සග්ගියං පාචිත්‍යං පරාජිකා පාළිය 277 පිටුව යම් මහණෙක් රන් රිදී මුසු කහවණු තමා පිනිස පිළිගනී නම් හෝ තමා පිනිස අනුන් ලවා ගන්වා ගනී නම් හෝ මේ ඔබ වහන්සේට පුදමයයි ඉදිරියේ තබන ලද්ද ඉවසා නම් හෝ වස්තුව නිස්සජ්ජනය කළ යුතුය වෙයි. පචිති ඇවත් වෙයි. ජාත රූප යනු රත්තරන්්‍ය රජත යනු වචනෙන් අන්තන්වල රිදී කියවෙයි. මෙහි රජත යන වචනයෙන් කියනුයේ රිදී හා ඝනදෙනුවට යෙදෙන සියලුම මුදල් జాතිය. යම් භික්ෂුවක් රත්රන් හෝ රිදී හෝ රන් රිදී වලින් හෝ රන් ලෝහ වර්ගයකින් හෝ වෙනත් ලෝහ වර්ගයකින් හෝ කඩදාසි ආදියෙන් හෝ කරන ලද ගනුදෙනුවට යෙදිය හැකි මුදලක් හෝ අනෙකෙකු විසින් දෙනු ලබන කල්හි හෝ අස්වාමිකව තිබෙනු දැක හෝ තමාගේ ප්‍රයෝජනය පිණිස ගන්නේ හෝ ගන්වන්නේ හෝ වෙන් නම් නිසිඟි පච්චිති වෙයි. මේ ඔබ වහන්සේට දෙමියයි සමීපේහි තැබූ කල්හිද කයින් හෝ වචනයෙන් හෝ මේවා අපට අකැපයයි සිතින් හෝ ප්‍රතික්ෂේප නොකොට ඉවසුවේ නම් නිසංගි පචිති වෙයි. රන් රිදී හා මුදල් නිස්සග්ගිය වත්තුය මුතු මැණික් හුණු පැහැ ඇති මැණික් සක් පැහැපත් මටසෙලිටු ගල් පබලු රතු මැණික් කබර මැණික් දාඤ්‍ය දාසිදාස වතු කුඹුරු මල් වතු පළ වතු යනාදිය දුක්කට වත්තුය නිස්සග්ගිය වත්තුන් තමාගේ ප්‍රයෝජනය පිණිස පිළිගැනීමෙන් නිසංගි පචිති වෙයි. අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස පිළිගැනීමෙන් දුකුලා ඇවැත් වෙයි. දුක්ඛට වත්තුන් තමා පිණිස වද අන්‍යයන් පිණිස වද පිළිගැනීමෙන් දුකුලා වෙයි. කවරක් වද පරිස්සම් කිරීම සඳහා පිළිගැනීමෙන් රත්න ශික්ෂා පදයෙන් පචිති වෙයි. ජාත රූපාදිය පිළිගැනීමේදී වස්තු ගණනට ඇවැත් වෙයි. නිස්සග්ගිය වත්තුවක් නෑයෙකු හෝ දායකයෙකු හෝ ගෙනවිත් මේවා ඔබ වහන්සේට පරිත්‍යාග කරමියයි සමීපයේ තැබුවහොත් ගනු කැමැත්ත ඇතද කයින් හෝ වචනයෙන් හෝ ප්‍රතික්ෂේප කළ යුතුය ඔහු දුන් දෙය නැවත නොගැනිමි මේවා ඔබ වහන්සේට වේවායයි තබා ගියහොත් ඒවා එසේම තිබෙන්නට හැරිය යුතුය. ඉන්පසු අන් ගිහියෙකු පැමිණ ස්වාමීනි මේ කිමෙක් දැයි විචාලහොත් කාරණේ ඔහුට කිය යුතුය. ස්වාමීනි මෙය පරිස්සම් කළ යුතුය. මේ තැබීමට සුදුසු තැනක් දක්වනු මැනව. යයි ඔහු කිව්වහොත් මේ පරිස්සම් වන තැනක් යයි කාමරයක් හෝ අල්මාරියක් හෝ පෙට්ටියක් හෝ ඔහුට දැක්විය යුතුය. මෙහි තබන්න යයි නොකිය යුතුය. දැක්වූ තැන ඔහු තැබූ කලෙහි දොර වසා පරිස්සම් කළ යුතුය. එසේ කිරීමෙන් ඇවැත් නොවේ. ඒවා තමා විසින් නොගත යුතුය. අනෙකෙකු ලවා නොගැන්විය යුතුය. අකප්පිය වස්තුවක් ඇති බව කැපකරුවෙකුට කීම සුදුසුය. ඉදින් යම්කිසි කප්පිය භාණ්ඩයක් ගෙන වෙලෙන්දෙකු පැමිණ ස්වාමීනි මෙය ගන්න යයි කිව්වහොත් උපාසකේ අපට මෙය උවමනාය මෙහි මුදලක්ද ඇත එහෙත් අපට කප්පියකාරයෙක් නැත යයි කිය යුතුය. ඉදින් වෙලෙන්දා මමම කැපකරුවා වෙමිය ඇති තැන දක්වනු මැනව යයි කියානම් ඔහුට ඒවා දැක්විය යුතුය ගනුව යයි නොකිය යුතුය ඔහු බඩුවට සෑහෙන මුදලක්ගෙන බඩුව භික්ෂුවට දෙන්නේ නම් එය පිළිගත යුතුය ඉදින් ඔහු බඩුවේ වටිනාකමට වැඩි මුදලක් ගන්නට තැත් කරන්නේ නම් මුදල් අඩු කරන්නට කතා නොකළ යුතුය. ඔබගේ භාණ්ඩය අපි නොගනිමුය. ඔබ යන්නය. යයි කිය යුතුය. සදහවතෙකු මුදලක් ගෙනවුත් මෙය චෛත්‍ය හෝ විහාරයේ වැඩට දෙමිය ආරාමේ ප්‍රතිසංස්කරන වැඩට දෙමිය නව කර්මාන්තයකට හෝ දෙමිය කියා නම් එය ප්‍රතික්ෂේප නොකළ යුතුය. මොහු මෙසේ කියන්නේ යයි කැපකරුවන්ට කිය යුතුය. නැතහොත් තමා නොපිළිගෙන ඒ කටයුත්ත සඳහා මුදල් බාර ගන්නා තැනැත්තා ඔහුට කිය යුතුය. භික්ෂුවක් විසින් පිළිගත් නිස්සග්ගිය වත්තුව ගැන පිළිපැදිය යුත්තේ මෙසේය. මුදලක් පිළිගත්තා වූ භික්ෂුව විසින් එයගෙන සංඝයා වෙත ගොස් උත්තරා සංගය ඒකාංශ කොට මහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ මුදල සංගයා ඉදිරියේ තබා අහං බන්තේ රූපියං පටිග්ගහේසින් ඉදං මේ නිස්සග්ගියං ඉමාහං සංගස්ස නිස්සජ්ජාමි පරාජිකා පාළිය 278 පිටුව යයි කියා නිස්සජ්ජනය කොට ඇවත 200 යුතුය ව්‍යක්ත භික්ෂුවක් විසින් ආපත්‍ය පිළිගත යුතුය. එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණියේ නම් ඇවැත්නි මෙය දෙනුව යයි ඔහුට කිය යුතුය. ඉදින් ඔහු මෙයින් කුමක් ගෙනෙන්නේ දැයි විචාලේ නම් මේ දෙය ගෙනෙන්න යයි නොකිය යුතුය. භික්ෂූන්ට මේ මේ දේ කැපේ යයි කිය යුතුය. ඉදින් ඔහු ඒ මුදලින් තෙල් කිතෙල් ආදී කැප දෙයක් ගෙන ආයේ නම් එය රූපීය ප්‍රතිග්‍රාහකයා හැර අන්‍ය භික්ෂූන් විසින් පරිභෝග කළ යුතුය. රූපීය ප්‍රතිග්‍රාහකයා විසින් කොටසක් නොගත යුතුය. අනිකෙකු ලැබූ කොටසකින් යමක් ලදද රූපීය ප්‍රතිග්‍රාහකයා නොපිළිගත යුතුය. ඒ මුදලින් ලද තෙලින් දැල් වූ පහනෙහි එළිය පවා රූපීය ප්‍රතිග්‍රාහකයාට අකැපය. එයින් රූපීය ප්‍රතිග්‍රාහකයා පොත් කියවීම ආදී ප්‍රයෝජනයක් නොගත යුතුය. ඒ මුදල් වලින් ලිඳක් පොකුණක් කැණුවහොත් ඒවායේ උනන දිය රූපීය ප්‍රතිග්‍රාහකයාට අකැපය. ඒ මුදලින් ඇඳක් පුටුවක් ගතද එය රූපීය ප්‍රතිග්‍රාහකයාට අකැපය. මුදල් නිස්සජ්ජනය කළ තැනට පැමිණි ගිහියා එයින් සංඝයාට ප්‍රයෝජනයක් ලබා දීමට නුවණ නැතිෙක් වේ නම් මේ අකප්පිය වස්තුව ගෙන ගොස් ඉවතලන්නේයයි ඔහුට කිය යුතුය. ඉවත නොලා මුදල ඔහු ගෙන යේ නම් නොවැළැක්විය යුතුය. ඔහු ඒ දෙකින් එකකදු නොකොට මට මෙයින් කම් නැතයයි බැහැර වී නම් මුදල ඉවතලීමට භික්ෂුවක් සංඝයා විසින් සම්මත කළ යුතුය. එය කරන්නේ මෙසේය. මේ මුදල ඉවත් කරන්නේයි කලින් ඒ භික්ෂුවගෙන් ඉල්ලුම් කළ යුතුය. ඉක්බිති මේ කර්ම වාක්‍ය කියා සම්මත කළ යුතුය. සුනාතු මේ බන්තේ සංඝෝ යදී සංගස්ස පත්ත කල්ලං සංඝෝ ඉතිනාමං බික්ඛු රූපිය චට්ඨකං සම්මන්නේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ ඉත්තං නාමං වික්ඛුං රූපිය චඩ්ඩකං සම්මන්ති යස්සා යස්මතෝ කමති ඉත්තං නාමස්ස වික්ඛුනෝ රූපිය ජඩ්ඩකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන ඉත්තන්නමා බික්ඛු රූපිය ජඩ්ඩකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි පරාජිකා පාළිය 278 පිටුව සම්මුතිය ලත භික්ෂුව විසින් ඒ මුදලගෙන නැවත සොයාගත නොහෙන පරිදි ගැඹුරු දියකට හෝ ප්‍රපාතයකට හෝ කැලෑවකට හෝ ඇස්පියා විසි කළ යුතුය අනාපත්ති අජ්ජාරාමේ වා අජ්ජාවස්සතේ වා උග්ගහෙත්වා උග්ගහාපෙත්වා නික්ඛපති යස්ස භවිස්සති සෝ හරිස්සතිති පරාජිකා පාළිය 279 පිටුව ආරාමයේ තුල හෝ ගෙය තුල හෝ තිබූ වස්තුවක් තමාමගෙන හෝ අනුන් ලවා ගෙන්වා හෝ මෙය යමෙකුගේ නම් ඔහු ගෙන යන්නේය යයි තන්පත් කොට තැබීමෙන් ඇවත් නොවේ. රත්න ශික්ෂා පදය යෝපන බික්ඛු රතනං වා රතන සම්මතං වා අඤ්ඤත්‍ර අජ්ජාරාමා වා අජ්ජා වසතා වා උග්ගන්හෙය්‍ය වා උග්ගන්හාපෙය්‍ය වා පාචිත්‍යං රතනං වා පන බික්ඛුනා රතන සම්මතං වා අජ්ජාරාමේ වා අජ්ජා වසතේ වා උග්ගහෙත්වා උග්ගහාපෙත්වා නික්ඛිප්පිතබ්බං යස්ස භවිස්සති සෝ හරිස්සති තී අයං තත්ථ සාමීචි පාචිත්‍ය පාළි 138 පිටුව යම් මහණෙක් රත්නයක් හෝ රත්න සම්මත දෙයක් හෝ ආරාමයේ තුලදී හෝ ගෙය තුලදී හෝ නොව අන් තැනකදී තෙමේම ගනී නම් හෝ අනිකෙකු ලවා ගන්වා නම් හෝ පචිති වෙයි. රත්නයක් හෝ රත්න සම්මත දෙයක් හෝ ආරාමයේ තුලදී හෝ ගෙය තුලදී තමා විසින්ගෙන හෝ අන්‍යයන් ලවා ගන්වා හෝ යමකගේ නම් ඔහු ගෙන යන්නේ යයි තන්පත් කොට තැබිය යුතුය. මේ එහි වතය මේ සිකපදය අනුන් අයත් වස්තුන් පරිස්සම් කිරීම සම්බන්ධයෙන් පනවන ලද්දකි. රත්න නම් මුතු, මණික්, වෙරළුමිනි, සක්, වර්ණවත් ගල්, පබළු, රන්රිදී, රතු මණික්, කබර මණික් යන මේවාය. රත්න සම්මත දේ යනු කන පළඳින තල්පත් කැබැල්ලේ පටන් මිනිසයන්ගේ උපභෝග පරිභෝග වස්තු සියල්ලය භික්ෂූන් වෙසෙන ආරාමයේ හෝ తాවකාලික වශයෙන් වුවද භික්ෂූන් වාසය කරන ගෙයක හෝ හිමියාට අමතක වී තිබූ අන්සතු වස්තුවක් නැතිවහොත් එහි වෙසෙන භික්ෂූහු සැක කළ යුත්තෝ වෙති. එක්තරා ප්‍රමාණයකින් ඒ ගැන වගකිය යුත්තෝ වෙති. එබැවින් අමතක වී හෝ වැටි හෝ තිබෙන අන්සතු වස්තුවක් දුටු විට එය ඇල්ලීම අකැප වස්තුවක් වුවද තමා විසින්ම ගෙන හෝ අනුන් ලවා ගන්වා හෝ පරිස්සම් කර තැබිය යුතුය. එසේ කිරීමෙන් ඇවැත් නොවේ. පරික්ෂේපයක් ඇති ආරාමයක නම් පරික්ෂේපය තුල තිබූ දෙය ගෙන පරිස්සම් කර තැබිය යුතුය. පරික්ෂේපයක් නැති ආරාමයක නම් උපචාරයේහි තිබූ දෙයද ගෙන තැබිය යුතුය. ආරාම උපචාරය නම් ආරාම භූමි කෙළවරේ පටන් ලෙඩ්ඩු පාත දෙකකි. පරික්ෂේපයක් ඇති ගෙයක නම් ගෙය තුල වූ දෙය ගෙන තැබිය යුතුය. පරික්ෂේපයක් නැති ගෙයක නම් උපචාරයේ තිබූ දෙයද ගෙන තැබිය යුතුය. ගෙයක උපචාරය ගෙයි සිට කුල්ලක් හෝ මෝලක් වීසි කල විට වැටෙන දුර ප්‍රමාණයය. විශාල ආරාමවල භික්ෂූන් වෙසෙන ආවාසවලට දුරින් තිබූ දේවල් ගෙන නොතැබිය යුතුය. නැති වූහොත් භික්ෂූන්ද සැකයට හේතු වන ප්‍රමාණයේ තිබෙන දේ පමණක් ගෙන තැබිය යුතුය. ಜಾති රූප රජතයන් තමාගේ ප්‍රයෝජනය පිණිස ගැනීමෙන් ගැන්වීමෙන් නිසංගී පචිති වෙයි. සංඝයාගේ හෝ ගණයාගේ හෝ පුද්ගලයෙකුගේ හෝ ප්‍රයෝජනීය පිණිස හෝ චෛත්‍ය කර්මාන්ත නව කර්මාන්තයන් පිණිසද ගැනීමෙන් ගැන්වීමෙන් දුකලා ඇවැත් වෙයි. අකප්පිය වූ හෝ කප්පිය වූ හෝ ගිහියෙකු අයත් වස්තුවක් පරිස්සම් කිරීමට බාර ගැනීමෙන් පචිති වෙයි. මාපියන් සතු දෙය වුවද පරිස්සම් කිරීමට බාර ගැනීමෙන් පචිති ඇවත් වෙයි. ඉදින් අවශ්‍යයෙන් පරිස්සම් කළ යුතු මාපියන් අයත් දෙයක් ඇත්තේ නම් එය තමා අයත් කොටගෙන පරිස්සම් කළ යුතුය. ආරාමයේ වැඩ කරන කම්කරුවන්ගේ කැති උදළු ආදිය බාන් ආදී භාණ්ඩ වුවද පරිස්සම් කිරීමට බාරගතහොත් ඇවත් වෙයි. ඔවුන් Tamanගේ උපකරණ පරිස්සම් කර දෙන ලෙස භික්ෂුවට කිව්වහොත් තැබීමට තැනක් දීම සුදුසුය. එසේ කිරීමෙන් ඇවත් නොවේ. භික්ෂුව සමීපයේ යමක් පරිස්සමට තැබීමට ආ කෙනෙකු භික්ෂුව එය බාර නොගැනීමෙන් කෝප වී ආරාමයේ දමා ගියේ නම් එයට භික්ෂුවට වග කියන්නට සිදුවන බැවින් පරිස්සම් කර දිය යුතුය. එයින් ඇවත් නොවේ. ආරාමේ තිබී යම්කිසි වස්තුවක් ආරක්ෂා කරගෙන සිටින භික්ෂුව වෙත කෙනෙකු පැමිණ තමාගේ දෙයක් නැති වූයේ යැයි ඉල්ලා නම් ඔහුගේ නැති වූ බඩුවේ ලකුණ විමසා ඔහු කියන ලකුණු එහි ඇත්තේ නම් එය ඔහුට බාර දිය යුතුය. ඔහු කියන ලකුණ තමා වෙත ඇති භාණ්ඩේ නැත්තේ නම් ඔහුට අන් තැන්වල සොයන්නේ යයි කිය යුතුය. භාණ්ඩයක් පරිස්සම් කරගෙන ඉන්නා භික්ෂුව ඒ විහාරය හැර යන්නේ නම් එහි වැසෙන අන් සුදුසු භික්ෂුවකට එය බාර දී යා යුතුය. බාර දීමට සුදුස්සෙකු විහාරයේ නැතිනම් සමීපයේ වැසෙන සුදුසු ගිහියෙකුට වුවද බාර දී යා යුතුය. එසේ පරිස්සම් කරගෙන සිටි වස්තුවක හිමියා නොපැමිණ බොහෝ කලක් ගත වූයේ නම් එය යම්කිසි වැඩකට යෙදිය යුතු බව කියා තිබේ. එහෙත් එය පරිස්සම් කරන භික්ෂුව තමාගේ පෞද්ගලික වැඩකට වැය නොකළ යුතුය. චෛත්‍යයක් කරවීම, පොකුණක් ලිඳක් කර කැනවීම, ආවාසයක් කරවීම ආදී ස්ථීර වැඩකට යෙදී යුතුය. වස්තු හිමියා බොහෝ කල ගත වී එය සොයා ආයේ නම් කළ දෙය දක්වා ඔහුට පින් අනුමෝදනා කරවිය යුතුය. එයින් ඔහු සතුටු වූයේ නම් යහපති. ඔහු එයින් සතුටු නොවි තමාගේ ධනයම ඉල්ලා නම් සුදුසු පරිදි අන්‍යයන්ගෙන් ඉල්ලා ඔහුගේ ධනය සපයා දිය යුතුය. මේ විහාරස්ථානයේ අමතකව දමා ගිය වස්තුව සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරයයි. රූපය සංවෝහාර සික්ඛාපදය යෝපන බික්ඛෝ නානප්පකාරං රූපිය සංවෝහාර සමාපජ්ජේය නිස්සග්ගියං පාචිත්‍යං පරාජිකා පාළිය 279 පිටුව යම් මහණෙක් රන් විදී මුසු කහවණු වමාරු කෙරේ නම් නිසංගි පචිති වේ ইহත දැක් වූ රූපීය ශික්ෂාපදයෙන් රන් විදී මුසු කහවණු පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී මේ සිකපදයෙන් ඒවා හෝමාරු කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබේ. මේ සිකපදයේ රූපීය යන වචනයෙන් දැක්වෙන්නේ රූපීය ශික්ෂාපදයේ ಜಾති රූප රජත යනුවෙන් කියන ලද වස්තුන්ය. නිස්සග්ගිය වත්තු දුක්ඛට වත්තු විභාගය රූපීය ශික්ෂාපද විස්තරයේ දක්වා ඇත. නිස්සග්ගිය වත්තුවකට නිසග්ගිය වත්තුවක් හෝ දුක්ඛට වත්තුවක් හෝ කප්පිය වත්තුවක් හෝ මාරු කර ගැනීමෙන් නිසංගි පචිති වේ. දුක්ඛට වත්තු කප්පිය වත්තුවකට නිසග්ගිය වත්තුවක් මාරු කර ගැනීමෙන්ද නිසංගි පචිති වේ. දුක්ඛට වත්තුවකට දුක්ඛට වත්තුවක් හෝ කප්පිය වත්තුවක් මාරු කර ගැනීමෙන්ද කප්පිය වත්තුවකට දුක්කට වත්තුවක් මාරු කර ගැනීමෙන්ද දුකලා ඇවත් වෙයි. මාරු කර ගන්නා ලද නිසග්ගිය වත්තුව ගැන රූපීය ශික්ෂාපදෙහි කී පරිදි පිළිපැදිය යුතුය. මාරු කර ගන්නා ලද නිසග්ගිය වත්තුව සංඝයා වෙත එළඹ අහං බන්තේ නානප්පකාරකං රූපීය සංවෝහාරං සමාපජ්ජං ඉදං මේ නිස්සග්ගියං හිමාහං සංගස්ස නිස්සජ්ජාමි පරාජිකා පාළිය 280 පිටුව මෙසේ කියා නිස්සජ්ජනය කළ යුතුය දුක්ඛට වත්තුවක් ගත ඇවත දෙසාගත යුතුය මේ සිකපදේ ගරුභාවය දැක්වීම සඳහා අටුවාවෙහි පාත්‍ර හතරක් දක්වා ඇත එය මෙසේය යමෙක් මුදල් පිළිගෙන ඒ මුදලින් යකඩගෙන ඒ වයින් පාත්‍රයක් සාදවන ලද්දේ නම් එය මහා අකප්පිය පාත්‍රයක් වෙයි. එය නිස්සජ්ජන ආදී කිසිම විදියකින් නැවත කැප කළ නොහැකිය. පාත්‍රය මකා තැටියක් කළද එය අකැප තැටියකි. පිහියක් කළද එය අකැපත පිහියකි. එයින් කපාගත් දෙයද අකැපය. එයින් කළ කැත්තක් උදැල්ලක් ගිනියම් කර බෙහෙතක් හෝ වතුර හෝ රත් කරගතහොත් එයද අකපය යමෙකු මුදල් පිළිගෙන ඒ මිලයෙන් පාත්‍රයක් ගතහොත් ඒ පාත්‍රයද බික්කු බික්කුණි සාමණේර සාමණේරි ශික්ෂමානා යන හැමතෙම අකපය ඒ පාත්‍රය දුන් මුදල මුදල් හිමියාටත් පාත්‍රය පාත්‍ර හිමියාටත් දුනහොත් ඉන්පසු භික්ෂුවක් කප්පිය භාණ්ඩයක් දී ඒ පාත්‍රය ගතහොත් කැප යයි කියා ඇත. යමෙකු මුදල් පිළිගෙන කප්පිය කාරයෙකු හා කම්හලකට ගොස් මේ පාත්‍රය මට හොඳ යයි කී කලෙහි කැපකරුවා මුදලදී පාත්‍රය ලබා දුනහොත් ඒ කප්පිය විවහාරයෙන් ලද දෙයක් වුවද කලින් පිළිගත් මුදලට ලද වස්තුවක් වන බැවින් අකප්පිය වෙයි. ඒ පාත්‍රය මුදල් පිළිගත් භික්ෂුවට හැර අන්‍යයන්ට අකැප වන්නේ විනයානුකූලව නිස්සජ්ජනය නොකල මුදලින් ගන්නා ලද බැවිනි. පිළිගත් මුදල නිස්සජ්ජනය කිරීමෙන් පසු කැපකරුවෙකු එයින් පාත්‍රයක් ගෙන ආයේ නම් එය මුදල් පිළිගත් භික්ෂුවට හැර සෙස්සන්ට කැපය. මේ මුදලින් පාත්‍රයක් මේ භික්ෂුවට ගෙන දෙන්නේ යයි කියා දායකයෙකු විසින් යවන ලද කප්පිය කාරකයා හා භික්ෂුව වෙළඳසැලට ගොස් පාත්‍රයක් දැක මේ මුදල්ගෙන මේ පාත්‍රය දෙන්නේ යයි කියා පාත්‍රයක් ගතහොත් ඒ පාත්‍රය ඒ භික්ෂුවට අකැපය. අකැප වන්නේ මුදල් පිළිබඳ කතාවක් කළ බැවිනි. පිළිගත් මුදලකින් නොගන්නා ලද්දක් නිසා එය අන්‍ය භික්ෂූන්ට කැපය. මේ අකප්පිය පාත්‍ර හතරය. දායකයෙකු විසින් මේ තෙරුන් වහන්සේට පාත්‍රයක් ගෙන දෙන්නේයයි මුදල් දී යවන ලද කැපකරුවා හා භික්ෂුවට වෙළඳසලට ගොස් තමාට රුචි පාත්‍රය දැක් වූ කලෙහි කප්පියකාරකයා මිල දී ඒ පාත්‍රය ගෙන දුන්නේ නම් එය සැමටම කැප පාත්‍රයක් වෙයි. කය වික්ඛය සික්ඛාපදය යෝපන බික්ඛූ නානප්පකාරකං කය වික්ඛයන් සමාපජ්ජේය නිස්සග්ගියං පාචිත්‍යං පරාජිකා පාළිය 282 පිටුව යම් මහණෙක් නානා ප්‍රකාර බඩු හෝමාරුවට පැමිණේ නම් නිසංගි පචිති වෙයි. කය වික්ඛයන් සමාපජ්ජේය යන මෙහි මේ බඩුවගෙන මේ නම් බඩුව දෙව යයි අනුන්ගේ බඩුව ගැනීම කය නම් වෙයි. තමාගේ බඩුවක් දීම වික්ඛය නම් වෙයි. තමාගේ බඩුව දී අනුන්ගේ බඩුවක් ගැනීම කය වික්ඛය නම් වෙයි. මේ බඩුවගෙන මෙය දෙව යයි කියා තමාගේ භාණ්ඩය දී අනුන්ගේ භාණ්ඩය ගැනීම අනුන්ගේ භාණ්ඩයගෙන තමන්ගේ භාණ්ඩය දීම හෝ කිරීමෙන් නිසගි පචිති වෙයි. තමාගත් බඩුව නිස්සජ්ජනය කළ යුතුය වෙයි. මේ ඇවත වන්නේ පස් සහදැමියන් හැර සෙස්සන් හා හෝමාරු කිරීමෙනි. අකප්පිය වස්තු හෝමාරුව රූපිය සංවහාර සිකපදයට අයත්ය. මේ සිකපදය පනවා ඇත්තේ කප්පිය භාණ්ඩ හෝමාරුව පිළිබඳවය. පස් සහදැමියන් හා හෝමාරු කිරීමෙන් ඇවත් නොවේයි. ඔවුන් හැර මාපියන් සමග වුවද කප්පිය භාණ්ඩ හෝමාරු කිරීමෙන් ඇවැත් වෙයි. මේ වීගෙන සහල් දෙන්න යයි ගිහියෙකුට කීමෙන් දුකුලා ඇවැත් වෙයි. එසේ කියා වී දීමෙහිදීද දුකුලා ඇවැත් වෙයි. ගිහියාගේ සහල් ගැනීමෙන් නිසඟි පචිති වෙයි. ගිහියාගේ සහල් පළමුවෙන් ගතහොත් ගන්නා කල්හි දුකලා ඇවත් වෙයි. තමාගේ වී ගිහියාට දුන් කල්හි ගත් සහල් නිසඟි වෙයි. පචිති ඇවත් වෙයි. අන් බාණ්ඩ මාරු කිරීමේදීද ඇවත්වන හැටි මේ ක්‍රමයෙන් සැලකිය යුතුය. යටත් පිරිසෙන් මව සමග වුවද නූල් පොටක් පමණ දෙයක් වුව මාරු කිරීමෙන් නිසඟි පචිති වෙයි. සද්ධා දෙය්‍ය විනිපාතයෙන් වන ආපත්‍ය හා අඤ්ඤත්තක විඤ්ඤත්තියෙන් වන ඇවතද මේ හෝමාරු කිරීමේ ආපත්‍යයට සම්බන්ධ වෙයි. මවහා පියා දීමට සුදුස්සන් බැවින් මේ දෙය අසවල් දෙය දෙනු එයයි කියා යම්කිසිවක් දීමෙන් සද්ධා දෙය්‍ය විනිපාත ආපත්‍යයෙන් නොවේ. නොනායෙකුට දෙන කල්හි සද්දාදෙය්‍ය විනිපාත ආපත්‍ය වෙයි. මවහා පියා ඉල්ලීමට සුදුස්සන් බැවින් අසවල් බඩුව දෙවේයයි ඉල්ලීමෙන් අඤ්ඤත්තක විඤ්ඤත්තියෙන් වන ඇවතද නොවේයි. මේ දෙයගෙන මෙනම් දෙය දෙන්නේයයි නොනෑයෙකුගෙන් ගැනීමෙන් අඤ්ඤත්තක විඤ්ඤත්තියෙන්ද ඇවත් වෙයි. කය වික්ඛය සිකපදයෙන්ද ඇවැත් වෙයි. විනයදත් නුවණැති භික්ෂුවට වරදට හසු නොවීද මාරු කර ගත හැකිය. භික්ෂුව වෙත මග වියදමට ගෙන යන සහල් ඇත. අතරමඟදී බත් මුලක් ගෙන යන මිනිසෙක් ඔහුට හමු වෙයි. මේ අවස්ථාවේදී භික්ෂුවට සහලට බත මාරු කර ගැනීමට ඕමනා නම් ගිහියාට මෙසේ කිය යුතුය. අප වෙත සහල් ඇත. ඒවායින් අපට ප්‍රයෝජනයක් නොගත හැකිය. බත් ඇතනම් අපට ප්‍රයෝජනීය. ඉදින් මේ පුරුෂයා භික්ෂුවගේ කතාව අසා සහල්ගෙන භික්ෂුවට බත දුන්නේ නම් ඒ බත කැපය. එය පිළිගැනීමෙන් භික්ෂුවට ඇවැත් නොවේයි. මෙසේ නොකොට මේ සහල් ටිකගෙන ඔය බත් මුල අපට දී යන්නේ යයි කියා බත ගත්තේ නම් නිසඟි පචිති වෙයි. මේ ක්‍රමය අනුව අනික් බඩුද මාරු කරගත හැකිය. මේ බත අනුභව කොට අපට දර ටිකක් ගෙනවිත් දෙන්නේ යයි කියා දුගියෙකුට බතක් දී දර ගෙන්වා ගතහොත් ලබාගත් දර කැබලි ගණනින් නිසඟි පචිති වෙයි. මේ බත වළඳා අපට මේ වැඩේ කර දෙන්නේ යයි කී බතක් දී වැඩක් කරවා ගතද ඇවත් වෙයි. කසල ඉවත් කිරීමේ හැමදීම් ආදියක් කරවා ගතහොත් නිස්සජ්ජනය කිරීමට වස්තුවක් නැත. ඇවත් දෙසිය යුතුය. භික්ෂුවට වස්ත්‍රයක් ලැබී ඇති කලෙහි වෙලෙන් දෙකු පෑනක් විකිණීමට ගෙන ආවහොත් භික්ෂුව වස්ත්‍රයේ දී පෑන ගනු කැමති නම් අප වෙත වස්ත්‍රයක් ඇත. එයින් අපට වැඩක් නැත. පෑනකින් නම් අපට ප්‍රයෝජන ඇතැයි කිය යුතුය. ඉදින් වෙලෙන්දා වස්ත්‍රයගෙන පෑන දුන්නේ නම් ගැනීමෙන් ඇවත් නොවේ. මේ ගනුදෙනුව කරන කල්හි වටිනාකම විමසීමෙන් ඇවත් නොවේ. වෙලෙන්දා පෑනේ මිලකී කල්හි භික්ෂුවගේ වස්ත්‍රය වඩා වටිනවා නම් අපේ වස්ත්‍රය වඩා වටිනවාය. ඒ නිසා පෑන අන් කෙනෙකුට දෙන්න යයි කිය යුතුය. එසේ කී කලෙහි වෙලෙන්දා පෑනත් සමග තවත් බඩුවක් දෙන්නේ නම් ගැනීමෙන් ඇවැත් නොවේයි. තමාගේ බඩුව මාරු කරගන්නා බඩුව තරම් වටිනා දෙයක් නොවන බව දැන වටිනා බඩුවකට මාරු කරගතහොත් පරාජිකා වීමටද ඉඩ ඇති බව සැලකිය යුතුය.